නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අකාංච භික්ඛවේ භික්ඛු ආයේ කායානුපස්සී විහෙරති ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝ වා දුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලංඛං ආභුජිත්වා උජුං භායං පනිධාය පරිමුඛං සතින් උපත්ථෙත්වාපි අවරණීය යෝගාවතර මහා සංඝරත්නය අවසරයි අපි ඉවත් කාර්යගත කලින් ආරම්භ කළා වූ මේ වටිනා මහා සතිපට්ඨාන සූත්‍ර ධර්ම දේශනා මාලාවේ අද උද්දේශ වාරයේ හැමාරේ නිදේශ වාරයක විශේෂමක් තමයි මේ මාතෘකා පාඩේ ලබා ගත්තේ. අධිපතාන සූත්‍රය විශේෂ ලාංකික බෞද්ධයන් අතර අත්පාඩම් කිරීමේ වටිනා පිළිත් ධර්මයක් වශයෙන් ඒ වාගේම ඒ ආරම්භක ආනාපාන සති භාවනාව පිළිබඳ හැඳින්වීමක් වශයෙන් කියන මේ දෙආකාරයෙන්ම මේ ඉතිපත් කරපු කොටසෙන් ටිකක් හෝ අහලා හෝ අධ්‍යයනා කරලා හෝ මතක තියාගෙන හෝ කාටත් පුරුවක් පුරුදුවක් කියන දෙයක්. විශේෂයෙන් මේ වගේ භාවනා මධ්‍යස්ථාන වලට පෙළඹෙන පින්වත් ඇත්තෝ ඒක පිළිබඳව සෑහෙන පරිස්සමක් තියෙනවා. ඒක නිසා මූලික මේ වගේ දෙයක ඇති වටිනාකම හඳුන්වා දීම එතරම් අවශ්‍ය කරන්නේ නැහැ. එහෙම නමුත් මේ ආනාපාන සතිය කියන මේ බුදු භාවනාව නැත්නම් බොහෝ විට සර්වජන් වහන්සේලා තම තමන්ගේ සර්වඥතා ඥානෙ සාක්ෂාත් කරගන්න අවස්ථාවේ සාධක කරගන්න ආ වූ මේ භාවනාවේ දැනුම් තේරුම් විස්තර අලගිය මුලගිය තැන් කොච්චර පිළිසිඳ බලවත් කෙලවරක් කරන්න බැරි තරම් සිත් ගන්නා සුළු කුදුන ධර්ම කරුණු මතු කරයි. භාවනා කරන්න කරන්න ඒක පිළිබඳව නැවත කීවන් සේවන් සාකච්ඡා කරන්න කරන්න මේ මූලාරම්භයේ පටන්ම විශාල සරුළු වාචයක් නිද්දේශ නිද්දේශ වශයෙන් ඉදිරිපත් කරගන්න පුළුවන්. ඒ නිසා දැනටමත් අපි ගන්න අහලා තියෙන කටපාඩම් කරලා තියෙන කොටස් වලට මේ භාවනාව තවත් උනන්දු වෙන ආකාරයට තොරතුරු ඉදිරිපත් කිරීම තමයි මෙතනදී මේ ධර්ම දේශනාවෙන් බලාපොරොත්තු වෙ යුත්තේ. ඒකදී සර්වජන් වහන්සේ මුලින්ම අපි මේ දේශනා ධර්ම දේශනා 10ක පමණ ඉදිරිපත් කරගත්ත විදිහට <clears throat> මූලික යෝගාවචරයාගේ පළගස්මත් ඊගාවට කාය වේදනා චිත්ත ධම්ම කියන සතිපට්ඨාන හතරක් හඳුන්වා දීම වශයෙන් මාත්‍රකා තැබීම වශයෙන් සමාර කරලා අතංක භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති මහණෙනි ඉතාපේ භික්ඛු කියන පදය ගලන් ගන්න වෙන්නේ එහෙම නැත්නම් අර්ථය දෙන්න වෙන්නේ ඒකාන්තයෙන්ම මේ සම්මදෘෂ්ටික සාසනයේ කටයුතු කරන කෙනාට මේ සූත්‍රාන්ත ක්‍රමයේද අභිධර්ම ක්‍රමයේද හෝ විනය ක්‍රමයේද වගේ නෙවෙයි භික්ඛු කියලා කිව්වහම ඒක පැවිදි උපසම්පදා සාමණේර වශයෙන් හෝ භික්ඛු භික්ඛුණී වශයෙන් හෝ උපාසක උපාසිකා වශයෙන් බෙදීමකට වඩා පැහැදිලිව සඳහන් කරන්නේ මේ ශාසනයේ නිවන පිණිස කටයුතු කරන කියන අදහසයි. තවත් විස්තර වශයෙන් කියනවා නම් සංසාරේ බය දැක්කා වුද සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්න ආවුද ඕනම කෙනෙකුට මේ ආමන්ත්‍රණය කරනවා. එහෙම නැති වුණොත් හිතෙනවා හිතා ගන්න වෙනවා මේ සතිපට්ඨාන ගැලපෙන්නේ උපසම්පදා භික්ෂුන් වහන්සේලා විතරයි. ඒව නැත්නම් මේ වචන ආර්ථය පත්ව ගත්තොත් ඒ මෙයන් නමුත් මෙහෙම එකක් නෙවෙයි තියෙන්නේ මෙතන සඳහන් වෙන්නේ යම් කිසි භික්ෂුවක් සංසාරයේ බය දැකලා ඒ සංසාරයෙන් ගැලවීමට කටයුතු කරන යම් කිසි භික්ෂුවක් වෙනවා නම් ඒ භික්ෂුව කයි කය ආනුව බලමින් වාසය කරනවා කියලා යම් කිසි දෙයක් Taman වාසයේ විසින් මුලින් මාතෘකා කළා නම් මොකද්ද ඒ අදහස් කරන්නේ කියලා මේ බණ අහන සිවණක් පිළිසකින් සරුවත් යන හස්සේ ප්‍රශ්න කරලා වාගෙත් තේරෙන්නේ. කටාංච බික්කරේ බික්කු කායේ කායානුපස්සී විහෙරති. එහෙම නමුත් ඒ සර්වචන් වහන්සේගේ ධර්ම දේශනා විලාසය ලීලාව දන්නා වූ කිසි කෙනෙක් ඒ වෙලාවේදී අත උස්සලා ස්වාමීන් වහන්සේ කියන්නේ මේකයි කියලා සභාවෙන් උත්තර දෙනවා නෙවෙයි. ඒ මොකද මේ සර්වජන් වහන්සේ ප්‍රශ්නේ මතු කරලා ඒකෙන් හොඳ ආරම්භයක් පිවිසුමක් ලබාගෙන සමන් වහන්සේම පිළිතුරු දීම සඳහා කරන්නා වූ එක විදිහක දේශනා විලාසයක් අතර තියෙන. ඒ නිසා මහණෙනි ඒ කයේ කයano බලන ජීවත්වන භික්ෂුව යනු කුමක්ද? නැත්නම් කයේ කයano බලමින් භික්ෂුවක් ගත කරන්න කියලාද කියලා මේ අහන ප්‍රශ්නය උත්තරය තමයි ඊගාව කොටසෙන් සඳහන් වෙන්නේ. ඒ නිසා මෙතනදී මට මතක් වෙනවා ගිහි කාලේ මේ සූත්‍රය අහනකොට පැහැදිලිව මට ඇතිලා තිබුණ අදහසක් තමයි එක්කෝ මේ ආමන්ත්‍රණය කරන්නේ දැනටමත් සෝවාන් පරස්ත ආර්යයන් වහන්සේලාට වෙන්න ඕනේ. එහෙම නැත්නම් භික්ෂුන් වහන්සේලාට. ඒ නිසා මේ සූත්‍ර කියවන්න ඕන භික්ෂුන් වහන්සේලා. අපි ඒ දවස්වල මම කියෙහිම ගියත් අර දින එක අහන එක විතරයි කියලා ඒක නිකන් ලොකු ඈත් දේව ස්වරූපයක්. එහෙම නැත්නම් ඒ පින් ඇති භික්ෂුන් වහන්සේලාට පමණයි මේක කියන අදහස ගොඩක් කල් මගේ හිතේ තිබුණා. මම ප්‍රශ්න කරලා තියෙනවා බොහොම ප්‍රියශීලී අදහස් මාරු කරන්න පුළුවන් භික්ෂුන් වහන්සේලාත් එක්ක নানা ආකාර විදිහට ඒ අත උත්තර දීලා තියෙනවා. එහෙම එකක් නෑ. මේක කාටවත් කියලා නමුත් මේ කුකුසත් හැකේ හුඟා කල්යනකම් මගේ හිතේ තිබුණා. ඒ නිසාම දෝ අට කතාව සමහර පොත් හොඳට විස්තර කරලා පෙන්නනවා. මෙතන භික්ෂුවගේ නාමන්ත්‍රණය තිබුණාට ඒ සිවණක් පිරිසටම මේක ගැලපෙනවා කියලා. ඒක නිසා මේ සූත්‍රාන්ත ක්‍රමයට දක්වන අර්ථකථනය අපි මෙතනදී ඉදිරිපත් කර ගන්න ඕනේ නැත්නම් සැකයක් යටිපහුවෙන්න ඉඩ තියෙන නිසා. ඊගාවට සර්වඥාන්සේ දේශනා කරනවා ඉද බික්කවේ බික්කු අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියන ඒ භාවනාවට සුදුසු පරිහරණය. ඒක හරියට හොඳ මොලේ ශල්‍ය කර්මයක් කරන්න හදනවා නම් ඒ ශල්‍ය කර්මය සඳහා ඒ සුදුසු ඒ ශල්‍යගාරයක් සුදුසු ස්පිරිතාලයක් සොයාගෙන රටේ ලෝකේ ඕන තැනකට මේ ලෙඩා වුණත් දුකටපත් වෙච්ච පවුලක් වුණත් කටයුතු කරන්න වෙනවා ඒ මොකද රෝගයේ තියෙන ස්ථානේ නැත්තම් කරන්න හදන වැඩේ තියෙන සූක්ෂම භාවයත් තීරණාත්මක භාවයත් බරපතලකමක් නිසා ඒ නිසාම සර්වජන් වහන්සේ යම් තැනක මේ සතිපට්ඨාන සූත්‍රය පමණක් නෙමෙයි ආනාපාන සති භාවනාව සඳහන් කරන යන්ත්‍රයක් වෙනවන සෑම තැනකම මෙන්න මේ පරිසරය ආසනය වගේ දේවල් වෙනුවෙන් වචන කීපයක්ම භාවිත කරලා තියෙනවා. එතනදී මේ විස්තර කරලා දෙන්නේ මේ කාමයන්ගෙන් වෙන් වෙලා නිසරණය ඇති කර ගැනීම සඳහා උන්වහන්සේ ස්ථාන තුනක් යෝජනා කරනවා. සමහර ආචාර්යවරු විස්තර කරනවා මේ ඍතු තුනට ගැලපෙන ස්ථාන තුනක් කියලා. වර්ෂා කාලයට ශුන්‍යාගාරයක් අවශ්‍යයි. වහලයක් ආහාර අඩු ගන්න බිත්ති තුනක් තියෙන එකක් අවශ්‍යයි. එහෙම මොකද නැත්තම් තමන්ගේ භාවනාව සප පහසු විදිහට ඉරියව් පවත්වන්න අමාරු නිසා. ඊගාවට ග්‍රීෂ්ම ඍතුවට ශීත ඍතුවට කියන මේ ඍතු දෙකෙන් ශීත ඍතුවට අරණ්‍යත් ග්‍රීෂ්ම ඍතුවට රුක්ඛ මූලයක් කියන මේ තුන විස්තර කරන අවස්ථාවලදී. ඒක මුගක් ඒ විස්තර වශයෙන් විස්තර විස්තර වෙන වෙලාවක්. නමුත් අපි තේරුම් අරගන්න ඕනේ මේ තුනේදීම කාම අරමුණු, කාම සම්බන්ධ දේවල් බැහැර කිරීම ඉතාම අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා තේරෙනවා මේ ආනාපාන සති වාගේ අරියත් මාර්ග ඵලය දක්වාම ගෙන යන බොහෝම දුරදිග ගමනක් ගෙන යන භාවනාවක් සඳහා මූලික පරිසරය අත්‍යවශ්‍ය බව. මේ තවත් මේකෙන් ඇඟ වෙන තවත් කාරණාවක් තමයි සර්වඥ දේශනාවේ ආනාපානය දක්වන බොහෝ තැන්වල. නැත්තම් 100 100ක්ම කියලා වගේ කියන්න පුළුවන් වෙනවා. ඉස්සල්ලාම සමතේමයි ගෙනහැර දැක්වේ. ආනාපානය තුලින් සමත භාවනාව වඩලා ඒ සමතය පස්සේ සුදු සුදු අවස්ථාවල හැටියට ඒ පුද්ගල ආධ්‍යාශය නිස්සය සම්පatti බලලා විපස්සනාවට හරවන අවස්ථාවක් දේශනා වෙලා තියෙනවා. ආන ඒකෙදී ඒ ආනාපාන සමතේදී ඒ පරිසරය බොහෝ වක් වැඩගත් වෙනවා. ඒ කියන්නේ සප්පාය කරුණු හතක් දේශනා කරනකොට ඒ සේනාසන සප්පාය හරියට තියෙනවා. එහෙම නොතිබිලා ඒක ශබ්ද සහිත, රූප සහිත, වෙන ආමාරමුණු සහිත අරමුණක් නම් පරිසරයක් නම් බොහෝ විට අර ආයාසයෙන් ඇති කර ගන්නා වූ සමධිය සමාධිය නැවත නැවතත් නැවත නැවතත් ඒ විෂම අරමුණු විශේෂයි දුර්වල වෙනකොට දුර්වල වෙනකොට යෝග ආචරය පසු බාහිරට කියනවා. නමුත් මේ සාධනීය කල් යනකොට යනකොට මේ විපස්සනාවක් සඳහා අවශ්‍ය කරන සමතේ කොච්චරද කියන ලාංසුව එnte එnte එnte එnte පහකට බහපු ගතියක් එන්නේ. අටුවා යුගයේදී මේක උපචාර සමසදු සමුපචාර අට සමාපatti කියලා උපචාර සමාධියේ පටන් අෂ්ට අෂ්ට සමාපatti දක්වා පරාසය තුළ ඕනම තැනක විපස්සනාවට යන්න පුළුවන් බවට සීමා පෙන්වලා තියෙනවා. ටීකාව යනකොට ඒක හොඳට විස්තර කරලා දෙනවා. ඒ උපචාරය සදිසු උපචාර උනක් කමක් නැහැ කියලා. උපචාර සමාධිය සමාන ක්‍රියාවත් සමාධියක් තියෙනවා නම් හිතේ ඒක විපස්සනාට ප්‍රමාණ වෙනවා. මෙන්න මේ ආනාපාන සඳහා කොච්චරක් මුලින් සමත භාවනාව සමාධි භාවනාව නැත්නම් අර්පණා ධානි භාවනාව කොච්චර කළ යුතුද කොච්චර කරලා විපස්සනාට පත් කරනවද කියන එක පිළිබඳව ඉස්සරහට සාසනයේ තව යනකොට යනකොට මම හිතනවා තවත් විවිධාකාර මත විවිධාකාර විකල්ප ඉදිරිපත් වෙන්න ඉඩ තියෙනවා ඒ ඉදිරිපත් වෙනකොට නම් මේ අරඤ්‍යගත, රුක්ඛ මූලගත, ශුන්‍යාකාර කියන මේ තුනෙන් අරඤ්‍යගත ස්වરૂපේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඈත් වෙන්න පටන් ගන්න ගතියක් වෙන්නේ. ඊගාවට එක්කෝ රුක්ඛ මූල එහෙම නැත්නම් ශුන්‍යාකාර තමයි. දැන් උගහක් වෙලාවට මේ භාවනා මධ්‍යස්ථාන කියලා බොහෝ ගිහි පැවිදියන් එකතු වෙලා සුළු කාලයක් හෝ <coughs> ඒ භාවනාවට පූර්ව කාලෙ යෙදී ගත කරනකොට ඒ தත්ත්වය අපිට කිට්ටු කරලා පෙන්වන්න පුළුවන් වෙන්නේ මේ ශූන්‍යාගාරයේ. ඒවා සාමාන්‍යයෙන් අනෙකුත් උත්සව ශාලාවල් වාගේ ලොකුවට ගොඩනැගිලි හැදුවට කිසිම කාම අරමුණක් සඳහා පාවිච්චි නොකර නිසා සියලු දෙනාම සංසාරයේ බය දරපුවැත්තෝ ඒ බයෙන් ගැලවෙන්න කටයුතු කරනතෝ නිසා ඒක මේ ආත්ම සංඥාවෙන් ශූන්‍යයි. සත්ත්ව සංඥාවෙන් පුද්ගල සංඥාවෙන් ශූන්‍ය නිසා 1000ක් හමාරක් වෙන ශාලාවක හිටියත් ඒක ශූන්‍යාගාරයක් බවට පත් කර ගන්නට හිතා ගන්නට අපිට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි එතනින් තවත් පල්ලෙහාට බහපුවාම අද වර්තමානයේ ලංකාව වගේ රටවල් විතරක් නෙමෙයි අනෙක් රටවල් වලත් කර්මස්ථානාචාර්යවරුන්ට මේකට වඩා පහළ මට්ටමකදී එලෙත්තාඩු කරන්න වෙනවා. ගනුදෙනු කරන්න වෙනවා. හිතු කරන්න වෙනවා. ඒ නිසා කර්මස්ථානාචාර්යවරු මතු කරලා දෙනවා තමන්ගේම ගෙදර තමන්ගේම කාමරේ වුණත් කමක් නැහැ. මේ ශූන්‍යාකාරය තාලෙට හැඩගස්සවලා ආනාපානෙ පටන් ගන්න පුළුවන් කියලා. මෙතෙන්ට යනකොට නම් ඒ යෝගාවචරයේ වශයෙන් තමන් දැනගන්න ඕනේ එවැනි භාවනා එවැනි ඒ ආනාපාන යෙදීම බොහෝ විට නැඹුරු වෙන්නේ විපස්සනා. හරි අමාරුයි එවැනි ඒ ගෘහස්ත පරිසරයකින් පටන් ගන්න භාවනාව දිගින් දිගටම දිගින් දිගටම සුද්ධ සමත ක්‍රමයට ගෙනියන්න. බෑයි කියන එක නෙමෙයි සඳහන් කරන්නේ අමාරුයි කියන එක. ඒ සුද්ධ සමත ක්‍රමයට යන්ත නම් අර කියනා වූ අරණ්‍යගත වීමක්, එහෙම නැත්නම් රුක්ක මූලගත වීමක්, අරිට වඩා සුදුසු බව මම හිතනවා මේ බණහන සුරුපේෂ ඒකත් ඡන්දේ සම්මත කරයි කියලා. එහෙම නමුත් අපි අර ඒ සඳහා ඇති ඉද ප්‍රස්තාව ශූන්‍යාගාරයක් වශයෙන් නිවසක හෝ කරන්න පුළුවන් තියෙන ඉඩ ප්‍රස්තාව බැහැර කරන්නේ නරකයි. ඒ මොකද ඒ ආනාපානී උගාක් ආරම්භයේදී වෙනකට හිතුවට වඩා කල්ැතුව විපස්සනාවට හරවලා අර ගැඹුරු ධ්‍යාන හෝ මාර්ගඵල කියන ප්‍රකට අවස්ථාවල් නැති වුණත් භාවනා මානසික ආරයක් නැත්නම් භාවනා ජීවිතයක් භාවනා ඌරුවක් ලබා ගැනීම පවා අද ලෝකේ භාවනා ලෝකයේ විශේෂ වටිනාකමක් ඇති දෙයක් වඩලා. ඒකට හේතුව මොකද? අද ගොඩක් භාවනාව සම්බන්ධ කරගන්න හදන්නේ පවත්නා වූ කායික මානසික රෝග දුරු කිරීමේ ලාමක ලංසුවක් විදියට. අන්නේ කායික මානසික දුරු කිරීමේ අවස්ථාවට නම් ඒ ආනාපානයේ කොයිම ක්‍රමයකට හෝ කොතනකින් හෝ පටන් අර ගැනීම තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ කවුලුවක් විවෘත කරගත්තා වගේ. අමතර එළියක් වැඩෙන්න පටන් ගන්නවා. මේක හැබැයි හොඳ කල්පනාකාරීන්ට විතරක් පුරුදු බණක්. ගැළපෙන බණක්, වටින බණක්. නැති ඇත්තන්ට සමාහට තියෙන தත්ත්වයේ අවුල් වීමලක් හේතු වෙන්නේ ඉඳී තියෙනවා. ඒ නිසා මේවා පට බේරලා හොඳට තේරුම් අරගන්න ඕනේ. අරණ්‍යගත ස්වරූපය තමයි උත්කෘෂ්ඨම. ඊගාවට රුක්ඛමූලගත අවස්ථාව ඊගාට තමයි ශූන්‍යාකාරය කියන එක. නමුත් අපිට පේනවා නවීකරණයේ වේගන එනකොට එනකොට ශූන්‍යාකාරයේ පමණමයි දැන් ඉතුරුලා තියෙන්නේ මේ අරණ්‍යගත වීම සහ රුක්ඛමූලගත වීම කියන එක අති සුඛෝපභෝගී අවස්ථාවක් වශයෙන් පේන්නේ. නමුත් අපට අද ඒකේ උත්කෘෂ්ඨම අවස්ථාව ලැබිලා තියෙන නිසා අපට පුළුවන් ඒ තුනේ ඕනේ අවස්ථාවක් ඇති කරගන්න. අන්න ඒ විදිහට භාවනා පරිසරය හොයාගත්තට පස්සේ අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිශීදති පල්ලංඛං මේකෙදි පරියන්ඛයක් බැඳගෙන හිඳ ගන්නවා කියන කතාව සරුවත්න දේශනාව. එහෙම නැත්නම් පදාත්ම උත්කෘෂ්ඨ ප්‍රශස්ත tattve. ඒකෙදි පරියන්ඛය කිව්වා මේකෙත් උත්කෘෂ්ඨ මට්ටම් තියෙනවා. පරියන්ඛේ සාමාන්‍ය මට්ටම් තියෙනවා. ආනේ විතර බලන උත්කෘෂ්ඨම පරියන්ඛේ අපි ගන්නේ Hindu ආගමේ යෝග ව්‍යායාම වල පාවිච්චි කරන්නේ මේ බද්ධ පරියන්ඛ. නමුත් ඒක ආනාපාන සති භාවනාවේ සමාධියට කොයිතරම් සම්බන්ධද කොච්චරක් ඒක ඍජු සම්බන්ධයක් තියෙනවද නැද්ද කියන එක එච්චරම ප්‍රකට ඍජු රේඛීය සම්බන්ධයක් නැහැ. ඒක නිසා ඒ බද්ධපාදයන්ගේ බැරි වුණයි කියලා හෝ අර්ධ පරියන්ගේ බැරි වුණයි කියලා හෝ සුඛාසනයේ බැරි වුණයි කියලා හෝ අර ඉස්ලාම කියෝ වගේ අර අරණ්‍යයක් නැති වුණයි කියලා හෝ රුක්ක මූලයක් නැති වුණයි කියලා හෝ ශූන්‍යාකාරයෙන් හරි ඒ කටයුත්ත කරගැනීමේ தত্ত্বය අද කොයි භාවනා ගුරුවරයා කර්මස්ථානාචාර්යවරයා එකඟ වෙලා තියෙනවා. ඒක නිසා හිඳ ගැනීමේදී පරියංකේ බැඳගෙන පුදුසක්ෂේත් නම් වද පරියංකේ ඉස්තිපක්ෂයට අර්ධ පරියංකේ. මේ විදිහට ඉඳගෙන උජුං කායක්. කය ඍජුව තබා ගැනීම අවශ්‍ය වෙනවා. අපි සාමාන්‍ය මේ ආශ්‍යාකරේ ඇත්තන්ගේ හන්දි බටහිර ඔය සුඛෝභෝගී රටවල නැත්තන්ගේ හන්දි වලට වඩා වඩා දෙගුණයක් බොහොම සක්‍රියයි. වැසිකිළියකට ගියත් සම්පූර්ණ උක්කුටිකෙන් ඉඳ ගන්න පුළුවන් ශක්තිය අපේ මේ ආසියා කරේ ඉන්දියාවත් අන්න තියෙනවා. බටහිරත් අන්න එහෙම නැහැ. ඒ නිසා ඒත් අන්න මේ බද්දපරියංගයේ කියන එක රහත් වෙනවට අමාරු වැඩක්. බිමේ ඉඳ ගන්නවා කියුවා මේක අමුතුම භාවනාවක්. ඒක නිසා ඒ අපට නම් හරි මිහිරියාවක් ඇති වෙනවා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤා අරඤ්‍යගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිචීදති පල්ලංකං ආදි වශයෙන් ගාථා පාඨය කියනකොට pāli පාඨ කියනකොට හරි මිහිරියාවක් තියෙනවා. එහෙම ඉඳ ගන්නකොට බුදුන් හා සමාන ඒ පරිේශන ගතියක් අපිට හිතට එනවා. නමුත් ඒක බටහිර අත්තන්ට හිර ගෙයිලාව වගේ දඟ ගෙයිලාව වගේ හරි අමාරු දෙයක්. ඒ නිසා ඉඳ ගැනීමේදී පවා මේ කොන්දරට පෙර ඍජුව තබාගෙන ආසනයක හිඳගත්තත් ඒක ඇති දෝෂයක්. අවශ්‍ය කරලා කියන්නේ අවශ්‍ය කරලා තියෙන්නේ විනාඩි 30ක් 40ක් වගේ කාලයක් මේ කය මෙහෙම තියාගෙන හුස්ම රැල්ල මේ කොන්ද වකුටු වීමෙන් බාධාවක් ඇති නොවන තාලෙට. ස්වභාවිකව හුස්ම වැටෙන්න පුළුවන් විදිහට මේ සුසුම්නාවත් මේ ආස්වාද ප්‍රසආස නාලයක් ඍජුව තබාගෙන ඉන්න මෙතන අවශ්‍ය කරනවා. එහෙම නොවුනොත් සුළු වේලාවකින් ඒකේ ආධිනව පේනවා. ඒ නිසා ඒක දුරදිග යන බරපතල හානි කරන දෙයක් නෙවෙයි ආසන්නයේම හානි කරන අවස්ථාවල් තියෙනවා. මේ විදිහටම ආසනය සලකනකොට ඒක සඳහා හේතු වෙන්න ඇන්නක් ඕනේ නැද්ද කියන එකත් ප්‍රශ්නයක්. ලංකාවේ හැම බුදු පිළිමයක් අඳිනකොට බුදුහාඳුරෝ බෝගහකට හේතු කළා තමයි අඳින්නේ. මේක විශේෂයෙන්ම භාවනා ගුරුවරු බුදුවින්දී පෙන්ලා දෙන මේ බෝගහ හැවනට තිබ්බා මිසක් අවකට හේතු නැයි කියලා ගණන් ගන්න එපා කියන්නේ. ඒක නිසා ඒ කොන්ද හේතු කරගෙනම කළ යුතුයි කියලා එකක් ඇත. නමුත් ආරම්භයේදී යම් කිසි කෙනෙකුට එවැනි පුහුණුවක් අවශ්‍ය නම් ඒක තිබ්බටදී ප්‍රශ්නයක් නැහැ. නමුත් ආධුනිකය ආරම්භ මේ පළපුරුදු යෝගාවචර කියලා දෙයක් නැහැ. එහෙම හේතු වෙනකොට සුඛයට, සැපයට බර නිසා නින්දට බර වෙනවා. විශේෂයෙන්ම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ආනාපාදයේ සිවුම් වෙන්න හදනකොට ඒක අතහැරලා හිත ලෙසා යමත මේ අර හේතු වීම වාගේ දේවල් බලපාන දෙයක් තියෙනවා. ඒ නිසා උජු කයක් තියාගෙන පරියන්කේ ඉඳගත්තයි කිව්වට භාවනාසන ඇති දෝෂයක් ඇත්තේ. ආරම්භයේදී මේ දේ කොයි අරක් උත්සාහ කළ බැලුවට කමක් නැහැ. පණිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්තා. එතකොට Tamange ප්‍රනිධිය කියනා වූ මේ මූලික කර්මස්ථානයේ ඉදිරියෙන් තියාගන්න. අපේ නාසිකාග්‍රයේ හුස්මට හිත යොදනවා කියන එක මෙතන ව්‍යංගාර්ථයෙන් තමයි පෙන්වන්නේ තමන් කරන්නා වූ භාවනා අරමුණ ඉදිරියෙන් තියාගන්න. නැත්නම් ඒකට අභිමුඛ පරිමුඛ භාවයෙන් පවත්වාගෙන යනවා. ආන්න මේ සුදුසු කාරණා ටික ඇති වෙලාවට තමයි අපි භාවනාවට පෙළඹෙන්නේ. ඉතින් අද සම්ප්‍රදාන කුල භාවනාවේදී ආචාර්ය මත අනුව තවත් එකක් මේකට එකතු කරනවා මේ විදිහට ස්ථානයක් හොයාගෙන පරියන්කයක් තෝරාගෙන ආනාපාන කර්මස්ථාන හිත දාන්න ඉස්සලා මේ ආරක්ෂක භාවනාවලට සතුරු ආරක්ෂක භාවනාවට හිත දාන ගතිය. විශේෂයෙන්ම බුද්ධානුස්සති මෛත්‍රී ආදී භාවනා ටිකක් කිරීම හොඳයි කියලා ඒක කාටත් සාධාරණ එකතු කරගන්න පුළුවන් අදහසක්. නමුත් මේ මේ ඒ ඒ මාර්ගයෙන් Tamanට අමතර গুপ্ত ආරක්ෂාවක් ලැබෙයි කියලා හිතන්න නරකයි. Tamanගේ සීලයක් තියෙනවා නම් තමයි ඒ සීල ආරක්ෂාව Tamanට ලැබෙන්නේ. බුදුහාමුදුරන්ගේ ගුණ අඳුරාගෙන ඇදහුවොත් තමයි බුදු ගුණ ලැබෙන්නේ. නැත්නම් මේ මන්ත්‍රයක් ජප කරලා වාගේ ඒකෙන් ලැබෙන ආ විශේෂ අවස්ථාවක් නැහැ. අද මුගක් භාවනා පන්ති වල පූර්ව කෘත්‍ය විතරයි කරන්නේ. ඒක බොහොම දීර්ඝව කරනවා. යාතිකාවක් වගේ. නමුත් ඒක ලෙවලා භාවනා කරන්න හදනකොට නිින්දට වෙලා ඉවරයි. එහෙම නැත්නම් යෝගාවචරයේ අර ආරම්භක කුසල ඡන්දේ ගෙවිලා හමාරයි. ඒක නිසා අපූර්වකෘතිය කියන එක දැනගන්න ඕනේ. ඒකෙදි තමන්ගේ ආයුධ මල්ලේ තියෙන ආයුධ ටික මොනවද කියලා දැනගන්නවා. ඒවා යම් කිසි ප්‍රමාණයකට මෝහත් කරලා තියෙනවද කියලා දැනගන්නවා විතරයි. අවශ්‍ය වෙලාවක ඒක පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැතුව ඒ ආයුධ මුවත් කර කර ඉන්න පටන් අරගත්තොත් දිගටම කවදාකවත් වැඩක් කරන්න හම්බෙන්නේ ඒක නිසා මේ චතුරාර්යක භාවනාව පිළිබඳවත් ප්‍රමාණි දරගන්න ඕනේ. ඒක ඇත්තටම පහු වෙනකොට නම් භාවනාව පහු වෙනකොට ඒක යෝග ආචරණයට තමා වශයෙන්ම විනිශ්චය කරගන්න පුළුවන්. මුලදී ඒක මේ ගුරුවරත් එක්ක කතා කරලා ප්‍රමාණ කරගන්න ඕනේ. සමහර අත්තන්ට ඇත්තට ඒක ආනිසංස තියෙනවා. ආනිසංස තියෙනවා නම් ටිකක් තුරේක යෙදුනට කමක් නැහැ. එහෙම නැත්නම් හැකි තාක් ඉක්මනට ඒ ආස්වාද ප්‍රසආසයට හිත යොදන්න. ඒ නිසා ආස්වාද ප්‍රසආස භාවනාව වෙන විදිහට කියනවා නම් ආනාපාන සති භාවනාව කිව්වහම ඒක විශේෂයෙන්ම සම්ප්‍රදාන කුල ථේරවාදී බෞද්ධ රටවල් වල බුදුවරු දහසක් බුදුන් බුදුවන භාවනා වශයෙන් එක විදියකින් ආනිසංස වශයෙන් කතා කරනවා. ඒ කියන්නේ ඒකාන්තයෙන්ම බුදු සර්වචන් වහන්සේලා පාවිච්චි කරන ආනාපානසති කියලා ආනාපානසති යොදන කට්ටියට විශේෂ සන්තෝෂ වෙන්න කාරණාවක්. ආනාපාන සති භාවනාව මම කරනවා කියලා. ඒ විතරක් නෙවෙයි ආනාපාන සතිය අනේකෝ සූත්‍ර ධර්ම වල ආලෝකයෙන් බලනකොට විශේෂයෙන්ම කල්පනා වැඩි. විතර්ක වැඩි. දවල් හීනමවන වැඩියත්න්ට ප්‍රතිකර්මයක්. සාර්වකාලික පිළිතුරක් වෙන බවක් පේන්න තියෙනවා. ඒක නිසා විතර්ක චරිතයට ආනාපාන සති භාවනාව පෙන්ලා දෙනවා. තවත් එකක් හරුවත් යනවාන්සේ තමන්ගේම ඒ අවසාන භවයේ පුත්‍ර රත්නය වෙන්නේ. රාහුල භද්‍ර ස්වාමීන් වහන්සේට මතක් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් මේ ආනාපාන සතිය භාවිත කරොත් බහුලීගත කරොත් ඒ අත්තට හම්බෙන විශේෂ ලාභය තමයි මරණ මොහොතේදී අවසාන ආස්වාද ප්‍රසආසයත් දැනගෙනම විදිතාව න අවිදිතාව කියලා කියනවා දැන දැන පහ වෙන්න පහ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මරණ මොහොතේ තද කලකොල භාවයක් එන්නේ නැහැ. හොඳ පැහැදිලිව කරගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක දැන් කාලේ නවීන විදිහේ උපමාවක් විදිහට කියනවා නම් හුඟක් වෙලාවට අපි විභාගයකට ඉදිරිපත් වෙනකොට සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වෙනකොට එහෙම නැත්නම් අලුත් දෙයක් පටන් ගන්නකොට මේ පපුව දිද්දි ගන්න පටන් ගන්න ගතියක් තියෙනවා. කලකොල වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා හුඟක් වෙලාට විභාගෙට ගියාම උඟ වේලාවක් යනකම් අලුත් විභාග ශාලාවක් අලුත් තත්ත්වයක් එහෙම තිබ්බහම දන්න දැනුම පවා ක්‍රියාවක් යෙදිනේ අර ස්වභාවිකව ගලාගෙන ඉන්නේ නැහැ. ඒක හැලහොල්මන් හොල්මන් වෙන්න පටන් ගන්නවා. ආ මේ වගේ වෙලාවල් වල එහෙම නැත්නම් තමයි සම්මුඛ පරීක්ෂණයට මුහුණ දෙන වෙලාවක මෙන්න මේ සාවුල පත්තු කුමාරන් වහන්සේට ස්වාමීන් වහන්සේට දේශනා කරපු මේ උපමාව තේරුම් ගන්න පුළුවන්. කලින් කෝණු කරපු භාවනාවක් ආනාපාන සතියක් තියෙනවා නම් ප්‍රශ්න පත්‍රය ඉදිරියෙන් තියාගෙන එහෙම නැත්නම් තමන්ගේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය ඉදිරියේ ඉඳගෙන එක චිත්තක්ෂණයක් එහෙනම් ආස්වාද ප්‍රසආස දෙක තුනක් හොඳට සිහියෙන් යුක්තව කරගන්න පුළුවන් නම් ඉබේම හිත මධ්‍යස්ථ தත්ත්වයටපත් වෙනවා ප්‍රകൃතියටපත් වෙනවා එහෙම නැත්නම් ඒ තියෙන රාජ උෂ්ණේ මත සභා සභාගරුත්වය නිසා තමන්ගේ ඉරියව් පවත්වාගෙන බලනවා උගුර පටලවෙන්න පටන් අර ගන්නවා මේ වෙන දේවල් කල්පනාවල අඩුපාඩුකම් හිතෙන්න තියෙනවා. නමුත් මේ ආනාපාන සති භාවනා කරපු කෙනාට පැහැදිලිවම අන්නර වාගේ ඒ චංචල කම්පන අවස්ථාවල ප්‍රෝජන ගන්න පුළුවන්. ඒක නිසා ඒක හේතුව මොකද මේ ආනාපාන විශේෂයෙන්ම මේ සදබල විතර්ක චර්යාවට ඒ විතර්ක සංසිඳ වීමේ විශේෂ ආනිසංසකය. ආන් ඒ බව තේරුම් අරගන්න ඕනේ. ඒක ආනාපාන සති සූත්‍රයේ සරුවචනාංශයේ පැහැදිලිව පෙන්නනවා මේ විතර්ක අඩු කරන ගතියේ විශේෂ අංශයක් වශයෙන් ආනාපාන සති භාවනා කරනකොට ගැස් වෙන ගති, අරමෙව නරක රූප පේන ගති, ශබ්ද හෙන ගති වාගේ විකෘති අඩුයි. නැත්තම් විකෘති කියන අර්ථයෙන් ගැළපෙනවා ආනාපාන සති භාවනාව. ඒ නිසා සන්තෝෂේව පනීතෝච සුකෝච විහාරෝච කියලා සඳහන් කරලා සාන්ත ප්‍රණීත භාවනා. සුඛ විහරණයක් දෙන භාවනා. අශේචන කෝච. ආය කල්ලාතුව මේ කසින මණ්ඩල හදන්න ඒ වගේ කල්පනා කරන දේවල් හදා හදා ඉඳ පිළිල කරන දැන් තමන්ගේම නාසයේ නිතරම පවතින මේ හුස්මයි මේ බලන්නේ. ඒ ආනාපාන සතිය මේ වගේ ආනසංස රාශියක් තියෙනවා. ඒ රාශිය දැනටමත් හරියන කට්ටියට භාවනා කරගෙන යන්න පුළුවන් නැත්තන්ට ඒක සතුට පිණිස පිටනවා. යම් විදිහට තාම බහගන්න බැරි ආනාපාන සතියට හොඳ ප්‍රවිෂ්ටයක් ලබා ගන්න බැරි යත්තන්ට ලොකු චිත්ත ශක්තියක් ඇති කරගන්න පුළුවන් සර්වඥාන්සේ මේ ශේරම අත්විඳලා. භවනාවට පටන් ගන්නකොට තියෙන කෝල ගති, සබ කෝල ගති ඔක්කොම අත්දැකලා ඒකට ප්‍රතිකර්ම වශයෙන් ඉදිරිපත් කරපු ක්‍රමයක් තමයි මේ ආනාපාන සතිය කියන්නේ. ඒක නිසා මේ පිළිබඳ ඇහිම ආදී කල්යාණයේ වශයෙන් හිතට සතුටක් ගෙන දෙනවා. අපි මේ බහගෙන තියෙන ක්‍රමයේ හරි කියලා. ඒ නිසා අනිකුත් භාවනා ක්‍රම හරියන්නේ නැත්නම් ආනාපාන හරියනවා. ඒ වගේම තමයි අද මේ නවීන යුගයට එනකොට සමත භාවනාවට සමසම හෝ සමත භාවනාව ඉස්සර කරගෙන හෝ විපස්සනාව ඉදිරිපත් වෙනකොට ආනාපානෙ හරියන්නේ නැති අත්ෝ විපස්සනාවෙන් පටන් ගන්න භාවනා ක්‍රමයක් තියෙනවා. ඒ නිසා ඒ තමන්ට භාවනා කරනකොට මතුවෙන්න පුළුවන් මේ වාගේ අකට විකට අතුරු දේවල් ඒ කවදාකවත් හිතන්න නරකයි නොවිය යුතු දේවක් හෝ අභග්යක් කියන්නේ. ඒ සිදුවෙන දේ සිදුවෙන ආකාරයෙන් දැනගන්න ඕනේ. වාර්තා කරන්න ඕනේ. වාර්තා කෙරුවා නම් මේ තේරවාද ක්‍රමයේ අනන්තවත් උත්තර තියෙනවා. ආනාපානේ මේ කියන තාලට හොඟද ඒකට උත්තර සපේන බව පේන්න තියෙනවා. ආන්න ඒ නිසයි මේ ප්‍රශ්න වාක්‍ය කරන්නේ. ඉතින් මේක අපි වතක් විදිහටයි කරන්නේ. ඒ හැමදාම එක වෙලාවකට එක තැනකට එක පිටක් එක්ක එකම කර්මස්ථානය කරගෙන වාඩි වීම ලොකු ගුණයක් හිතේ. ලොකු ගුණයක් අයි. ඒකට අපි සීලයක් වශයෙන් අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ නිසා ආනාපාන සතිය අනික් හඳුන් භාවනාවට වැඩිය සරුවචනාංශයේ මේ මූලික පෙළගස්ම පෙළලා දීලා තියෙනවා. මේ විදිහට සූදානම් කරගත්තට පස්සේ උජුම් කාය කනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්ත සතියීත්ව සෝ සතෝව අසත. සතියෙන් යුක්තවම ආස්වාස කර. සතියෙන් යුක්තවම ප්‍රශ්වාස කර. මේ තමයි ආනාපාන සති භාවනාවට පෙළඹෙන මකර කර්මවා. සතිය යුක්තව ආස්වාද කරනවා සතිය යුක්තව ප්‍රසවාස කරනවා. මේ විදිහට පෙළඹීමක් ගතට පස්සේ මෙතෙන් පටන් භාවනා පියවරවල් 16ක් වෙනවා දීලා තියෙනවා ආනාපාන හතරේ කාණ්ඩ හතරක්. ආශ්වාස ක්‍රම හතරේව හතරයි ප්‍රශ්වාස ක්‍රමේ හතරේව හතරයි. ඒකෙන් පළවෙනි හතර තමයි සමතේට වැටේ. ඒක තමයි වාහ කානාපානේ කරන ඇත්තෝ ලෝකයේ අද ආනාපාන සති භාවනාව කරනවල ඒකෙන් 100ට 80ක් විතර වගේ කවදාකවත්ම මේ මට්ටම ඉක්මවන්නේ. විශාල පිටක් එක තැන කරකැවි කරකැවි කරකැවි ඉන්නවා මේකෙන් ඔළුව උස ගන්න බැරුව. ඒක හරියට අර රුවන්වැලි සෑය හදන්න අදපු පාතව මාලේ ගල් අල්ලලා තියෙන මේ පාදම වා. විශාල ප්‍රදේශයක් පුරා පොළවෙන් ඩිංගිත්තක් විසලා තිබුණාට ඒක තමයි ඉන් එහාට කිට්ටු කරලා පොත දිහාට යන්න බොහොම අමාරුයි. ඒක තේරෙනවා මේ මුල් කොටාගෙන කොච්චර පටලවිලි දේවල් තියෙන ඉඳී තියෙනවා. මුල් කොටාගෙන තමයි නොසලකා හරින දේවල් නිසා එකතන කරකැවෙට ඉඳී තියෙනවා කියලා. එනිසා ඒවා මම දැන් භාවනාව දන්න කෙනෙක් මම දැන් ආස්වාද ප්‍රසආතය මෙනේ කරන්න දන්නවා මම දැන් තියෙන ආවල් එකේ කියලා බහාට දීමක් මේකේ කවදාකවත් කරන්නේ නැහැ. කරපු භාවනාව අද අලුතෙන් ඉඳ ගන්නකොට කවදාකවත් නොකරපු තාලෙට ඒක පිළිබඳව ලොකු සතියකින් කරන් ඉගෙන ගන්න ඕනේ. එහෙම කෙරුවේ නැත්නම් දන්නවා කියලා හිතාගත්තොත් අද පහුගිය දවසක එකලස හරියට අද එකලස නොතිබුණා නම් ඒ බාරමුණට හිත නැංවීම ගොඩ වීමක් කරගන්න බැහැ. ඒ නිසා මේ කාරණා ටික දන්නවා ඉවරයි වැඩ ඉවරයි කියලා දෙයක් නැත්තේ නෑ රහත් උනා. රහතන් වහන්සේලා තානාපනස භාවනාව වඩනවා. සරුවච්ච උනා සරුවච්චන් වහන්සේලා ආනාපාන සති භාවනා වඩන. ඒ වඩන හැම වෙලාවකම උන්වහන්සේලා මේ කියන ආකාරයට ඒ මූලික කරුණු ටික සැලකීමක් වෙනවා. දවසක් එක මහරහතන් වහන්සේ නමක්. උන්වහන්සේට ඕනම අවස්ථාවක මුළු ධර්මානුකූලව තමන්ගේ අධ්‍යාත්මල සමාපත්තියට සමාදින්ට අයිතිවාසිකම තියෙනවා. බුද්ධියට සින්න වෙච්ච අධ්‍යාත්මල සමාපත්තිය. නමුත් දවසක් පින්න පාඩ කරලා එනකොට තමන්ගේ කුටියවට ගන්ධරුවේ අවස්ථාව තුළ ඇවිල්ලා තෙල්ලම් කරලා වතුර පෙරලලා මිතුල හැදිදරි කරලා ගස්වල කොළ කඩලා දාලා අවුල් කරලා තියෙනවා දැකේ. උනාසේක දකිමින්ම තමන්ගේ කුටියට පිවිසිලා ටිකක් සක්මන් කරලා දාන වළඳලා ඊට පස්සේ ආයෙ සක්මන්. සක්මන් කරලා ගිහින් පරියන්කේ කරනවා. පරියන්කේ දිගට බලනකොට මොන්නම තාලකටවත් ආනාපානේ හරියන්නේ නැහැ. ඒක නිසා ආර්යත් ඵල සමාපත්තිය සමාදින්න බෑ. නැවත නැවත උත්සාහ කරායේ තමන්ගේ තියෙන පුරුෂ ශක්තිය අධිෂ්ඨාන ශක්තියෙන් පුරුෂ ශක්තිය අධිෂ්ඨාන කරා මොන කාලෙන්වත් සමාධිය. ඊට පස්සේ උන්වහන්සේට වැටුණා එහෙනම් මේකට මූලික අවශ්‍ය මූලික ආංගවල දුර්වලකමක් දෝ කියලා භාවනාව ගැලෙව්වා. අරමුණෙන් ගලවලා අපනිදාය භාවනා. එකට අරමුණු කරන්නේ නැතුව හාත්පසම කල්පනා කරලා බලන දේවල් වලට සාමාන්‍ය දේවල් වලට හිත දාලා බලනකොට තේරෙන පටන් අරගත්තා. ඒ කුටිය වටේ පිවිතුරු පිරිසිදු පවිත්‍ර කරන්නේ නැතුව ඒක ගණන් ගන්න නැතුව තමයි ඇතුළට ආවා. ඒ නිසා හිත ඒකලාසයකට මේ බාහිර වස්තු වල අවුල බලපානවා. උනාට ඒක තේරුම් ගත්තට පස්සේ කිසි දෙයක පස්සාතාපුලෙත් නැහැ. නමුත් ඒක තේරුම් ගන්න පුළුවන් වෙච්ච එක ගැන බොහොම සතුටින් අපරාධ මගේ භාවනාව කරනවා කියලා එහෙම කල්පනා නෙවෙයි ඇවිල්ලා ඉඳලා අරගෙන අර ඔක්කොම මිදුලාට පස්ස සුද්ධ කරලා තිබුණු තාහට ඒවා සංසල සංසාමෙත්තු අකින විදිහට නගා තබල නැවත කිල්ල භාවනාවක් ගන්න බොහොම ජයන භාවනාවක්. ඒ නිසා අපිට මේකේ ගන්න තියෙන මේ පුංචි කාරණා ටිකක් කියලා මේක අහකට දාන එක නෙවෙයි. හැමදාම මේ විදිහට යන්න ඕනේ. ඒ නිසා කවදාකවත් මේ ටික අමතක කරලා ගියොත් භාවනාවට සමාහලාට කමඨාන් සුද්ධ කරන්න ගියාම සමහර වෙලාවට කමඨාන් සිද්ධ කරන්න පටන් අරගන්නේ මම දැන් මුලමදාක බලනවා. මම දැන් සංසිද්ධ වීම බලනවා කියන්නේ. ඉතින් ඒකෙන් තේරුම් අරගෙන තියෙන්නේ දැන් මම අර ඍජු කායව කියලා වාඩි වෙන එක, නාසිකාග්‍රත හිත යොදන එක, ආස්වාද ප්‍රකාශයෙන් මෙනෙහි කරනවා කියන එක දැන් හොඳ පරිචයක් මට දෙනවා කියන්න දෙයක් නැහැ කියන වගේ පුංචි කරලා හරකන්න පටන් ගන්නවා. ඉතින් ඒකට අපි දැනගන්න ඕනේ මේකම බාධාවක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම නැවතත් මතක් කරන්නේ අපි හැමදාම කොච්චර භාවනා කළත් ඒ මුල් අයනු ආයන ක්‍රමයට ඒක බැස ගන්නා ක්‍රමයේ කවදාකවත් අන්නලා යන්න නරකයි. ඒක ඉක්මනින් කරන්න පුළුවන් ගැතිය තියෙන පුළුවන්. ඒක පිළිබඳව දක්ෂ වෙන්න පුළුවන්. නමුත් හැමදාම මේ මූලික පාඩම් ටික කියවලා පටන් ගන්නවා. ආන්නේ විදිහට පටන් අරගත්තට පස්සේ ආනාපාන වශයෙන් නැත්නම් භාවනාවට විචු සම්බන්ධ වෙන අවස්ථාවේ සර්වඥාන්ද කියන්නේ දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමේති ප්‍රජානාති වගේ. ඒකට හේතුකුත් තියෙනවා. ඒ මොකද සක්මනේ ඉඳලා හෝ පරියන්කයට ගිය පටන් ගන්නකොටම සාමාන්‍ය ආස්වාද ප්‍රසාර රැල්ල ගොරෝසුයි දිගයි. ඒ ආරම්භයේදී ඒ දීර්ඝ භව වශයෙන් මෙනෙහි කිරීම ස්වභාවිකයි. නමුත් මේකෙන් අදහස් කරන්න නරකයි කවදාකවත් ඒ නිසා අපි දීර්ඝ වශයෙන් ආයාසයෙන් කරනවා මුළු සතිපට්ඨාන පුරාම බැලුවා. කිසිම තැනක ආයාසයක් වෙන තරක් වෙන්නේ නැහැ. මුළු සතිපට්ඨාන සූත්‍රේ පුරාම තියෙන්නේ ඉදිරිපත් වෙච්ච දේ බලන එකයි. ඒක නිසා ඔය ආනාපාන සතිය පිළිබඳව පොත ලියනකොට ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරා ස්වභාවික හුස්ම රැල්ල බලන්න කියනකොට කිව්ව ඔන්න ඔන්න ඔය වාක්‍යයෙන් ඉරක් ගන්න. උගදේ කානපාන කරන්න ගිහිල්ලා මේ නයි කුම්බන්න වාගේ ආශෝස් කාල කුම්බන්න පටන් ගන්නවා. මේ මොකද දීර්ඝ හුස්ම ගැනීම බලන්න. කොච්චර වයසට ගියත් සමහරට වාර්තා කරන ඔබ හුස්ම ආනාපානය කරනකොට මට දැනෙන්නේම බලේ හුස්ම ගන්නවා වගේ කියලා. ඒක තාමවත් දන්නේ නැහැ ඇත්තටම බලෙන්ද කරන්නේ නැද්ද කියන්නේ තාම නැහැ කලින් කියලා. මේ මේක දිහා බලනකොට හරියට භාවනා කරන කෙනා හිතා ගන්න ඕනේ අපි පුදුමාකාර බේරිල්ලක් මේ බේරිලා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. එනිසා ඒක පුංචි කර හරකන්න නරකයි. හැමදාම මතක තියාගන්න ඕනේ මේකට බලපෑම් කරන්න නරකයි. ගඟක් දිහා ඉවුරක ඉඳගෙන ගඟ දිහා බලනින්න මිසක් තමන් දෙමා ගන්න ඕන එකක් නැහැ. ඒ නැත්නම් ගඟ දිහට බහැලා ගඟ දිහේ කලබන්ට ඕන කමක් නැහැ. මේකටයි අපි කල් නැතුව අරයට මිශ්‍රේ පිරමීඩයක් වාගේ හොඳට කය තැම්පත් කරලිවලා කය අමතක කරනවා. හොඳ ආරක්ෂක නිශ්ශබ්ද තැනකට ගිහිල්ලා අපි කන් දෙක ඇස් දෙක අමතක කරනවා. අමතක කරලා හුස්ම දෙක දැම්මයි කියලා ඒ හුස්ම ආයාස කරන නෙවෙයි. දීර්ඝ ආශ්වාස ප්‍රශ්වාස කරන අවස්ථාවේදී වාසියක් ඉන්නේ. යෝගාවචරයට ගන්න පුළුවන් ලේසියක් ඉන්නේ හොඳට නාස්පුඩු පුරවගෙන හොඳට හැපිලා හුස්ම යන්නේ බව තේරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වෙලාවේදී පුට්ටෝ පුට්ටෝ කාසේ සතින් උපට්ඨපෙත්වා භාවනා සම්මාදී තබ්බන් කියන විදිහට ඒ හුස්ම ඇතුල් වෙන අවස්ථාවේදී ඒක හැපෙන තැන හැපෙන ආකාරයේ වශයෙන් සතිය පිහිට වීමයි භාවනා සමෘද්ධ වීම සඳහා තියෙන කෙටි ක්‍රමය. ඒක නිසා ඒ හුස්ම ඇතුල් වෙනවා නම් දීර්ඝ වශයෙන් ඇතුල් වෙනවා දන්නවනේ කොතනද හැපෙන්නේ. ඒක හැම පරිහාංකයකදීම යෝගාචරය අලුතෙන් සාධික කරගන්නවා. සත්‍යම්බිදා මාර්ගයේ මේ හැපෙන තැනට ආනාපාන නිමිත්ත කියලා කිසිම පැකිලීමක් නැතුව නම සඳහන් කරලා තියෙනවා. ඒක හැම පරිණාමයකදී මහානාපාන නිමිත් අලුත් කරගන්න ඕනේ. අලුත් කරගෙන දැන් දීර්ඝ ඇතුල් වෙනවා ඒ වාගේම දීර්ඝ පිට වෙනවා. මේක අර හිතවිලි බහුල නැත්තන්ට නම් මෙතෙන් දෙන්න ගියාම විවිධාකාර කරතර එනවා. සමහර වෙලාවට ගණන් කිරීමේ ක්‍රම වගේ උපක්‍රම යොදලා මෙතෙන්ට ස්වභාවිකව ගෙන්නන්න වෙනවා. ඒ ගිනාවත් මෙනෙහි කිරීම ලාභ ප්‍රයෝජන වෙන්නේ. ඒ ලාභ ප්‍රයෝජන වලට දිගටම ඇතුළේම පිටේම වගේ මෙනේ කරන්න ඕනේ. මොකද ආනාපාන නිමිත සාහවරු කරගන්නත් විශේෂයෙන්ම ආනාපානයේ සුන්දර සූක්ෂම වේගණ යනකොට ඒකේ ලකුණු ලැබ ගන්නත් අඛණ්ඩව මේ ස්පර්ශයේ සතිය පවත්වාගෙන යනටත් මේ මෙනේ කිරීම වගේ. එනිසා දීර්ඝව හුස්ම ගන්නවා දීර්ඝව හුස්ම පිට කරනවා. මේක හරිනම් එnde එnde එnde කයේ tempatකම හිතේ tempatකමක් වෙනකොට හුස්ම ගැනීම අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි කෙටිව හුස්ම ගන්නවා කෙටිව හුස්ම පිට කරනවා වගේ රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති වර්තමාන කාල වශයෙන් තමයි මේ විභක්තියට නම් වල තියෙන්නේ ඒ නිසා දීර්ඝ වශයෙන් මම දැන් හුස්ම ගන්නවා දීර්ඝ වශයෙන් පිට කරනවා කෙටි වශයෙන් හුස්ම ගන්නවා කෙටි වශයෙන් පිට වෙනවා කියලා කාලානුරූපව පෙළගස්සලා තිබුණාට සමහරවිට වාර්තා කරන හොඳට දීර්ඝ වශයෙන් හුස්ම ගන්නවා කෙටියට පිට වෙන්නේ. නැත්නම් කෙටියට මේ දීර්ඝ වශයෙන් හුස්ම ගන්නවා දීර්ඝවම පිට වෙනවා. කෙටියට හුස්ම ගන්නවා දීර්ඝව පිට වෙනවා. දී කෙටියට හුස්ම ගන්නවා කෙටියට පිට වෙනවා. ඔය හතරෙන් කොයි එකක් උනත් මුළු පරියන්කේ පුරාම මේ දේ උනත් ප්‍රශ්නයක් නැහැ. මෙතනදී අපි කලින් මතක් කරගත්තා සම්මතයේ හැටියට නම් මේ සමතේට යන සමතේ පැත්තට බර උපදේශමාලාවක් තමයි ප්‍රතිපත්තණි ඉස්සල සඳහන් වෙන්නේ. එතනදී සමතය නම් ඒකට සම්මුති අරමුණක් තමයි අවශ්‍ය. ආශ්වාස ප්‍රශ්වාස දෙකේ මේ හුස්ම රැල්ල දිහා එහි දිග බව කෙටි බව හෝ බලමින් කරන භාවනාව සමත භාවනාව සම්මුති භාවනාව. නමුත් අපි අර කලින් මතක් කරගත්ත විදිහට සමහර ආචාර්යවරු දැකලා තියෙනවා එන්නේ එන්නේ එන්නේ එන්නේ හුඟ දෙනෙක් ඒ හැපීම વિશેයි මැදීම વિશેයි අවධානය වැඩි වෙනවා. හුස්ම රැල්ල විශේෂයට වඩා හැපෙන හැටි, හැපෙන තැන, හැපෙන ආකාරයේ උණුසුම් සිසිල් ගති, ඒ යති වෙන නලියෙන් තෙරපෙන ගති විශේෂයෙන් වැටෙන්න පටන් ගන්න අවස්ථාවල් තියෙනවා. ඉතින් සමතය පිළිබඳව වැඩි අවධානයක් දෙන සමතය අත්‍යවශ්‍යයි කියනවද සපතපූර්වාංගම භාවනාව අනුමත කරන්නා උපදෙස් දෙන්නා වූ ගුරුවරු මේ හැපීමේ යත්තා වූ ගති ලක්ෂණ විශේෂයෙන් අමතක කරලා හුස්ම රැල්ලෙහිම හිත පිහිට වීමට දවස් තුන හතරක් යනකම් ළඟ ඉඳගෙන කමට ආශුද්ධ කර කර මතක් කරලා දෙනවා පුළුවන් තරම් හැපෙන තැන සාමාන්‍ය ලක්ෂණ වශයෙන් ගත්තා මිසක් එහි විශේෂණය යන්න එපා පුළුවන් තරම් හුස්ම රැල්ලේම හිත පවත්න්නේ විදාකාර උපදේශ විදාකාර ඉදර්ශන මාර්ගයේ මේක ගෙනහැර පාන නමුත් මේ ආනාපානයේ පදනම් කරගෙන ආනාපානයේ හුස්ම ඇතුළීම පිටිබඳව ප්‍රකට නැති නමුත් ඇතිවීම පිටවීම නිසා ඇතිවෙනා වූ තෙරපෙන උණුසුම් ගති සිසිල් ගති ආදී විපස්සනාවට බර එහෙම නැත්නම් පරමාර්ථ ධර්මයට බර දැනීම පටන් ගන්න ඇත්තන්ට තමයි ඔය හුස්ම රැල්ලෙන් ඇති වෙනා වූ පිම්බීම හැකිලිම ඒ වෙනුවට විකල්පයක් වශයෙන් ඉදිරිපත් කළ දෙයි. ඉන්නේ ඉස්සෙල්ලාම් පිම්බීම හැකිලිම ක්‍රමේ ලංකාවට එනකොට ඒක හඳුන්ලා දීලා තියෙන ආනාපානය කියලා. නමුත් අර සමත පූර්වාංගම කිය ඇත්තෝ මේ අදහසට පහර ගන්නවා. ආනාපානේ නම් සති පරිම පරිමුඛං සතින් උපස්සමෙත්වා තමන්ගේ ඉදිරියේ මේ අරමුණ ඉදිරිපත් කරගෙන ඉන්න නාසිකාග්‍රේමයි තොල මතමයි කියන එකට පහර දෙනකොට මහසීසයලෝ මේ තුම්බි වටිනේ භාවනා පිළිබඳව මේ පූර්වගාමී වෙච්ච ස්වාමීන් වහන්සේ මේක ආනාපානීය ආනාපානී අතුරුපරයක් නැත්නම් වායෝ පොට්ටබ්බ ධාතුව කියන පරමාර්ථ රූපේ උනාට මේක ආනාපානෙම නෙවෙයි කියන එක පියවරක් අත්දැක ගන්නවා. ඒ නිසා අද බාහිර තැන්වල භාවනා කළා අපි යෝගාවචරයේ කරන භාවනා මොකක්ද කියලා අහුවාම මේ දෙකම එකට දාලා පටලවාගෙන ගියේ. මොකන්ද භාවනා කියලා ආනාපානෙ කිය. කොහොමද කරන්නේ කිව්වනම් බඩට උදරයට හිත තියලා පිම්බීම හැකිලින් බලනවා කිය. එතන උදරේ බින්දීම හැකිලිමර කමඨාන් දීපුවා මොකද්ද කරන්නේ කිව්වනම් ආනාපානෙ කරනවා කිය. ඉතින් මේ පටලවිල්ල බේරුම් අරගත්තේ නැත්නම් ඒ යෝගාවචරයට එකෙන් තේරෙන්නේ අර ආනාපානයේ කණු දෙකවත් සමත සමත දමිච්ච පැත්ත සහ විපස්සනා දමිච්ච පැත්ත තේරෙන්නේ නැහැ. ඒක අවාසනාවන්ත සිද්ධියක්. නමුත් බොහෝ විට කර්මස්ථානාචාරවල පවා මේ දෙක හරියට තේරුම් කරලා දෙන්න බැරි නිසා උගාක් වෙලාවට යෝගාචර සමහර පරියන්කවල විපස්සනා පැත්තට භාවනා කරන සමහර පරියන්කවල සමත පැත්තට භාවනා කරන සමහර පරියන්කවල මුල් ආරේ මුල් හරිය විපස්සනාට බලයි පසු හරිය සමතට බලයි එක තත්පරයක් විපස්සනා කරන එක තත්පරයක් සමත කරන ආදී වශයෙන් වෙච්චාම හිත හාලීම කලබලයකටපත් වෙනවා හිත හරීම වියවලකටපත් වෙනවා මේක තේරුම් අරගන්න නම් ඒක බැලුවත් එකයි නාසිකාග්‍රය බැලුවත් එකයි ඒකකට ඒ නාසිකාග්‍රය හෝ උදරය සමෝසලකන්නේ විපස්සනාට පස්සේ. සමතේට බල කෙනාට උදරේ කතාවක් පොදු උදරේ සුද්ධ විපස්සනාටමයි ආරාධනාවක් තියෙන්නේ. නිසා ආනාපානයේදී මේ බේරෝ බේරුම් කරගත්තොත් පැහැදිලි ප්‍රවිෂ්ඨයක් ඇති කරගන්න පුළුවන්. සුද්ධ විපස්සනාව තමයි කරනාද ආනාපානය කරනාද එහෙම නැත්නම් බිමින් හැකිලිමේ කරනාද කියලා බොහෝම පැහැදිලි ප්‍රත්‍යයන් සායතන යුද්ධයක් හෝ අභියෝගයක් හෝ පටන් ප්‍රකාශනයක් හෝ මොනවාක් නැහැ. හැබැයි දැනගත යුත්තක් තියෙනවා අරමුණක් ගත්තාම කොහොමද ඒක විපස්සනාට වැටෙන්නේ කොහොමද ඒක සමතේට වැටෙන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ ඒකෙත් තියෙන එක විසම චක්‍රයක් තමයි පටන් ගන්නකොට සමතේ විපස්සනාට වහවාගේ මේක හොඳට යෝගාචරය දන්නවනම් කියන්න පුළුවන් යෝගාචරය භාවනා 150ක් වැඩි වෙනවා කියලා. ඒ මොකද හැම චිත්තක්ෂණයකදීම යෝගාචරයට විනිශ්චය කරන්නට වෙනවා තමන්ට එන අත්දැකීම භාවනාවේ අත්දැකීම් වුණත් මෙන්න මේ මේ පැති මගහැරිය යුතුයි මේ මේ පැති අල්ලාගත යුතුයි. ඒ නිසා යම් අවස්ථාවක යෝගාචරය ආනාපානය කරද්දී සතිය සම්පජානියෙන් තොරව වර එක නාසිකාග්‍රේ ඇතිවෙනා වූ උණුසුම් සිසිල් ගති හැපෙන තැන පෙන ගති බලනවා වර එක හුස්ම රැල්ලෙම දිග කෙටි බව බලනවා මේ විදිහට ආනාපානෙම හිතියක් කවදාකවත් ප්‍රගතියක් ලබන්නේ නැහැ නැත්නම් ප්‍රගතිය අසහනීය කරන්න බැරි වෙනවා. ඒ නිසා සර්වඥාන්සේ දේශනා කරනවා නානම්බික්කවේ අසංපජානක මුත්තස්සති ආනාපාන සති වදාමි කියලා. ආනාපාන සති සූත්‍රයේ දේශනා කරනවා. මහණෙනි මේ සම්පජානියේ නැති සමත විපස්සනා වතේ මේක වෙන් කර ගැනීමට දක්ෂ නුවණ නැති ඒ වගේම එකම අරමුණේ සමත පැත්ත දිගේම එක දිගට සතිය පවත්වාගෙන යාමට තරම් දඩි ශක්තියක් නැති කෙනාට මම ආනාපානිය රෙකමන්ඩ් කරන්නේ නේ. දේශනා කරන්නේ නැහැ. එහෙම බැලුවොත් අපි මේ සති සම්පජාඤ්‍ය දෙක ඒ කාය කායනුපස්සී විහෙරති කියනකොටම දේශනා කරලා තියෙනවා සතිමා ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. ඒක නිසා යෝගාවචරය අර ආය වශයෙන් සීමා කරගත්තා ආයේ ඊට පස්සේ නාසිකාග්‍රේ වශයෙන් සීමා කරගත්තා. නාසිකාග්‍රේ වශයෙන් හුස්ම රැල්ල සහ හැපීම තෙරපීම වශයෙන් සීමා කරගත්තා. අන්න විදිහට එන්නේ එන්නේ එන්නේ එන්නේ බොහොම සූක්ෂම තාලයට මේක යොමු කරගෙන යොමු කරගෙන යනකොට යෝගාවචරයාගේ ඒ ඒ දේවල් තේරුම් බේරුම් කරගැනීමේ ඥාණය මතු කරගන්න තිබ පාවාදය. ඒක නොසලකා හරිනවා නම් උන්දට හරියන්නේ නැහැ ආනාපානය. හැමදාම රණ්ඩු තමයි. හැමදාම භාවනා ක්‍රමයක් එක්ක හැප්පෙනවා. ගුරුවරයත් එක්ක හැප්පෙනවා. ස්ථානයත් එක්ක හැප්පෙනවා. ශබ්දත් එක්ක හැප්පෙනවා. රූපත් එක්ක හැප්පෙනවා. එනකොට පිටේ වනේ තියෙන මීමා වාගේ. පඳුරු දකින්නකොට බය නමුත් මේ එකම දෙයක්වත් උදාහරණයක් වශයෙන් ගත්තොත් සමතේ කරන අදහකින් බහගෙන ගිහිල්ලා සමතේ කරද්දී අතරමැදදී නාසික ආග්‍රේ හැපෙනවා උණුසුම් සිදිරු ගති තෙරපෙන කොකිට වෙන ගති දැනුණට ඒක කිසිසේත්ම බාධාවක් නැහැ. ඒක ඒක හැටියෙන් දැක ගන්න සම්පජාන්නේ තියෙනවා. ඒ ආනෝ තමයි විපස්සනා පූර්වකව බහලා. පුත්‍රයන් දිගේ හිත පවතිනවා කියලා දන්නවනම් සතිය සම්පජාන්නේ කිසිසේත් මේක බාධාවක් නැහැ. නොදැනුවත්කම එකක් අනිත් එක ඒ නොදැනුවත්කම නිසා පටලෙන් ධර්මයක තව එකක්. ඒ නිසා තේරෙනවා මේ ප්‍රවිෂ්ඨයේම ඇතුල් වී ආරම්භයේදීම ලොකු මේ තේරුම් බේරුම් කර ගැනීමක් අවශ්‍යයි. ඉස්සරහට යන්න යන්න යන්න යන්න යෝගාවචරයට මේ දේ හරිය නිසා ආනාපානයේ දක්ෂ යෝගාවචර හිත දානකොටම හොඳ ප්‍රබහස්තර වෙනවා හිත. දෙලින්ම අරමුණට හිත බහගෙන ආනන්දමට ඇල්ලුවා වගේ. කටුමැටි පිටියකට කොහොල්ල ගුලියක් ගැහුවා වගේ අල්ලන ගතියක් තියෙනවා. ඒ මොකද මේ යෝගාවචර ඉස්සෙල්ලා කරන භාවනාවලදී ඒ දේවල් වෙනින් වශයෙන් තේරුම් අරගෙන. Taman එක විනිශ්චයක් තියෙනවා. පරිච්ඡයක් තියෙනවා. ඒ වුණත් ඒ යෝගාවචරයට මේ දෙකෙන්ම විවිධාකාරයෙන් බාධක ස්වරූපයෙන් මතු කරනවා, විචිත්‍ර කරනවා, විෂම කරනවා. නමුත් පැටලිලා. හොඳට දන්නවා මේකයි වෙන්නේ කියලා. ඒක ඉස්සරහට යනකොට ආනාපාන භාවනාවේ කොයිම භාවනාවකද තාම වැදගත් කාරණාවක්. ඒ සතා යන්නේ කේල් ගහ ගන්නද, පොල් ගහ ගන්නද කියලා බලන බැල්මෙන් කියන්න පුළුවන් කියලා අපේ කතාවක් තියෙනවා. එහෙම නැත්නම් කකා කකා කකා කකා යන සතෙක් නම් කෙලවරකට යන්න හම්බෙන්නේ. ඉතින් ආනාපානෙන් මේ ගන්න මේ පිවිසුම ආරම්භය යෝගාවචරයට ඉස්සලා නම් අහුවෙන්නේ නැහැ වගේ කීමට ඒක අහුවෙන්නේ කර්මස්ථානාචාරවලේ වගේ කීමට. ඒ නිසා අවංකව හිත යොදලා භාවනා කරලා තමන්ට වැටහෙන දේ ඉතාම පිළිසිදුවට වාර්තා කිරීමට පුළුවන් තරම් මේ කරුණු පරිස්තර කියලා දෙන්න ඕනේ. සාකච්ඡා කරන්න ඕනේ. නැවත නැවත අභිමුඛයට ගෙනලා මතු කරන්න ඕනේ. මේ මතු කරට යෝගාවචරයට වෙහෙන්න පටන් අර ගන්නවා මේ නිකම් මේ අමතර නවකවදයක් දෙන්නා වගේ මොකටද මේ කරදර ඔහොමද භාවනා කරන්න කියලා ඉතින් හිතතියි. අනපනි කිව්වහම ආය දුස්තරට වචී දුස්තරට නැතුව ඔය ඉන්න එක මදිද කියලා. ඇති. නමුත් ඉදිරියට යන්න නම් පැහැදිලිවම දැලිපියක් වගේ සූක්ෂම උපකරණයක් අරගෙන හරි ගානට වෙන් කරලා පෙන්නන්න. ආවෙනකොට ආවෙනකොට මේ යෝග අවස්ථරය ආයේ කියලා ආගෙන විස්තර පිළිබඳව ඇදහිල්ලේ කටයුතු කරනවා නම් ඔහු කර්මස්ථානාචාර වලින් ගුරු වෙනගෙන් ස්වාධීනව තමයි භාවනා කරගන්න පුළුවන් කෙනෙක් වාටපත් වෙනවා. ඒ වගේම මේ පුද්ගලයාට මත්තේදී තව කෙනෙකුට ඉතාමත්ම પરමාර්ථයට වරව පෞද්ගලිකත්වයෙන් තොරව උපදෙස් දී ගන්නත් අහලදී විවිතුරු විචිතුරු අහගන්න පුළුවන් ශක්තියකුත් ඇති වෙනවා. කවුරු අනන්ත හැදුවත් කවුරු පටලවන්න හැදුවත් ඒ වාගේ මූලික දෙයක් පිළිබඳව විෂද භාවයක් ඇති කෙනාටපත් වෙන්නේ. කරුණාවක් වැඩි වෙලා යන්නේ නැහැ. ඒක කර්මස්ථානාධාරයේ සතුටු ගුණයක්. නමුත් ඒ කර්මස්ථානදර වග බලා ගන්න ඕනේ විවිධකාර සංනිවේදන ක්‍රමවලින් ඒ ගුණරයට තියෙනා වූ ගුණය ශිෂ්‍යයාට ආරෝපණය කරනවා. ආරෝපණය කරන්න මේ ශිෂ්‍යයා දිගින් දිගට දිගින් දිගට මේ කියන තාලට භාවනා කරන්න ඕනේ. කියන ආකාරයට සමුක සාකච්ඡා පවත්වන්න ඕනේ. ඒ වාගේම සමන්ට ඇතිදී අත්දකින්නදී ඊ ආකාරයෙන්ම විස්තර කරන එක. ධර්ම ගෞරවයක් කියලා හිතා ගන්න. එහෙම නැතුව මට ඒ කියන දේවල් වුණේ නැහැ කියලා හෝ මට කියන දේ මම කියන්න හදන දේවල් ගුරුවරයා බාර ගන්න කැමති නැහැ කියලා හෝ මූලික ආරවුලක් ඇති කරගත්තොත් දෙන්න අතර සංනිවේදනයේ ලොකු බාධාවක් එනවා. ඉතින් ආනාපාන සති භාවනා කරනකොට ඒ බාහන පොත්පත්වල සඳහන් වෙනවා කමඨාන් ගන්නවා කමඨාන් දෙනවා කිව්වම දේව කාර්යයක් ගන්නට දාලා කියනවා. බොහෝම ගෞරවේ ඒ සඳහා ජීවිත පරිත්‍යාගයෙන් ගුරුවරට ජීවිතේ පූජා කරලා මකටයුතු කරනවා කියලා කියන්නේ ඉතාම කුංචි දෙපාවක්. මගේ නෙමෙයි මේක ගුරුවරයාගේ. මම මේක පැහැදිලි වාර්තා කරන්න ඕනේ කියලා කරනවා නම් ඒ යෝගාවචරණ මුල් දවස් කීපයක අපහසුතාවයක් දැනෙන්න ඉඩ තියෙනවා. මොකද අපහසුව දීර්ඝ සැපයක් පිණිස දීර්ඝ කාලයක් සුවේලම දෙයක් වඩපත් වෙනවා. මුල් කාලේ සැප විඳින්න හැදුවොත් දීර්ඝ කාලයක් දුක පිණිසයි කියන්නේ. අවදානපත් ගොඩ ඉන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒ මොකද මේ ආනාපානය සමථ ධ්‍යානවලට හෝ විදර්ශනා ධ්‍යානවලට යනවා කියන එක ඕනම වෙලාවක ඕනම එකක් වෙන්නේ. ඒක කාටවත් పూర్වේ කල්ලාතු නිගමනය කරන්න බෑ. අවශ්‍ය කරලා තියෙන්නේ ඒක වෙන්කොට තෝරා වේලා ගැනීම සඳහා සමත ක්‍රමයේ මේකයි විපස්සනා ක්‍රමයේ මේමයි ගතේද පැත්ත මේකයි හලේද පැත්ත මේකයි කියලා භාවනාවේම විස්තර කරනවා. ඉතින් මේ தත්තරේ එනකොට යෝගාවචරය අතුල නීවරණ වල බලපෑම සීලේ දුර්වලකම පරිසරයේ දුර්වලකම් කියනවා කියනවනම් කවදාකවත් මෙච්චර පිළිසුත් අපිට දෙන්නේ නැහැ. අතරමඟදීම හැලෙනවා. ඒක නිසා ඒ යෝගාවචරය ඒ සීලය පිළිබඳව දිගට විස්තර සහතික කර ගැනීමත් පරිසරේ නවතන සල්සා ගැනීමත් කාලසටහන වැළකීමත් කියන දේවල් මෙතනදී පැහැදිලිවම යෝගාවචරය වගේ මතයක්. නමුත් මේ පුංචි පුංචි කාරණා ටික භාවනා කරනකොට මතු කර දීම ඒ ගුරුවරයාගේ කාරණාවක්. මෙදපැත්තම යාවෙන්න. යාවුනොත් විතරක් ඒ හොඳ වැඩ අර ගොරෝසුව පොලාරිකව වැටෙන්න ආ වූ දීර්ඝ වශයෙන් වැටෙන ආ වූ හුස්ම රැල්ල කෙටි වෙන බව දකිනකොට යෝගාවචරක බාධා වුණා, පාටලය වුණා, අමතක වුණා, ගිනි වුණා කියලා එහෙම අසරණ බවක් ඇතිෙන්නේ නැහැ. හොඳට දන්නවා දැන් එnte ente ente ente නීවරණයන්ගේ තැන්පත්කම එහෙමම තියෙනවා. කයේ තැන්පත්කමත් එහෙමම තියෙනවා. මගේ හිත පවතින හුස්ම රැල්ලද හැපීමේද කියන දැනීමත් එහෙමම තියෙනවා. ඒ තියෙද්දීම හුස්ම රැල්ල එන්ටෙන් එන්ටෙන් අඩු වෙනවා. අඩු වෙන්න වෙන්න වෙන්න ඉස්සරලා දැනුණා නම් හුස්ම රැල්ල යාන්තම් මැද හරිය දැන් මැද හරියවත් නොදැනෙන මට්ටමට වගේ සිුම් වෙන්න පටන් ගන්නවා. නමුත් ඒක භාවනාවේ දියුණුවක් පවත් තම ඉදිරියට ඒ තරමටම හිත තැම්පත් කොට මේ බලාගත යුතු බව යෝගාචර ක්‍රමක්‍රමයෙන් වැඩේ පටන් ගන්නවා. එහෙම නැතුව යතර මාර්ග තමන්ගේ සීලය පිළිබඳව එහෙම නැත්නම් කාලසටහන වෙනස් වීම නිසා ආහාර වෙනස් වීම නිසා ඉස්තු වෙනස් වීම නිසා නීවරණවත් වීම නිසා බාධා මතුවොත් ඔය කියන එකලස ඔය කියන හරියට නූලක් දිගේ අතක් හදගෙන යනවා වගේ එහෙම නැත්නම් ඒ දණ්ඩ කරවට අත්තල කඩාගත්තා වගේ වුණොත් කලකොල භාව ඇති වෙන්න පුළුවන්. එතකොට ආනාපානේ අනිත් භාවනාවට වැඩි බාධා ටිකක් වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද මේ ආනාපානේ කරන්න පුළුවන් වෙන්නේ අර කලින් කිව්වාගේ හොඳ සල්්‍යාකාරයක් ඇති තැනක විතරයි. ඉත ආනාපානත් එක සෙල්ලම් කරන්න යන්නත් නරකයි. කරනවා නම් හැමදාම මුලින් ඒ ආනාපානට අවශ්‍ය කරන්නා වූ මූලික කාරණා කලසලා දීලා ඒ සූක්ෂමතාවයන් යටතේ සන්තෝෂේව පනීතෝච කියන විදිහට සාන්ත ප්‍රණීතව භාවනා කරන කම තමයි මේ ක්‍රමය හරියන්නේ. ඒක නිසා මේක බුදුරයන්ට ගැලපෙනවා කියන එක තර්කානුකූලයි ඇත්තයි වෙන්න පුළුවන්. නමුත් අපිත් පුදු වෙන්න බලාපොරොත්තු වෙනවනම් පටන් ගන්නකොට අපි ළඟ තියෙන ඕලාරික ගති සීලයෙන් පුළුවන් තරම් අපි සුකුම භාවයට සීතල භාවයට පත් කරගන්න. දෙවෙනි එක තමයි මේ ගුරුවරයා කියන දේ අහන ගතිය. ධර්ම ගෞරවයේ ඊටු සියල්ලම අපි කල්යාණ මිත්‍ර ආර්ථයට බාරයි. එහෙම නොවි ඒ අතරමැද හිතණ්ඩයි ඒ අතරමැද විවිධාකාර පොත්පත් කියවණ්ඩයි වගේ කටයුතු කරන්න පටන් අරගත්තොත් මේක අවුල් වෙනවා කියන එක අනිත් භාවනාවට වැඩි බලපාන. ඒක නිසා මේ කියන தත්වයන් සුදුසු සපය தත්වයන් පවත්වාගෙන යනවනේ මේ දීර්ඝ වශයෙන් කෙටි වශයෙන් බලපු පියවර දෙක පැත්තට පස්සේ සම්බකාය ප්‍රතිසංවේදී මුළු ආශාද ප්‍රසආශයේ මේ නද ගොරෝසුට වැඩෙනවා අග නොදැනී පවතිනවා වගේ කියලා කලින් කිව්වට එන්ට එන්ට එන්ට මැද විශේෂ හැපෙන අවස්ථාවක් සිවුම් වෙන පටන් ගන්නතර පස්සේ විගතෝම ආශාද ප්‍රසආශයේ පුරාම පවතින දැනෙන නොදැනෙන ප්‍රමාණය එක ආශාද ප්‍රසආශ මුළුල්ලම අතගාගෙන යන ආ වූ යම් විදියක මධ්‍යස්ථගත අත්දැකීමකට පෙර නුහුරු අත්දැකීමකට යෝගාචරය මතුවේ. යෝගාචරය ඉදිරිපත්. ඒ වෙලාවට යෝගාචරය හොඳ සැලකිල්ලෙන් බලුවොත් නාසිකාග්‍රයේද හිත තියෙන්නේ නැද්ද කියන එකත් සැකයි හරියට ඔළුව මැදට ගියා වගේ. අසද ප්‍රසාදේ මේ මැදද මේ මුලද මේ අගට කියලා ගන්න බෑ හැම තැනදීම සමාකාර වගේ දැකීමකට එන්න පටන් ගන්නවා. කලබල හිත ඇති අසම්පජඤ්ඤ මුත්තසදි එක්කනාට මේක මහා ව්‍යසනයක්. මේක මහා හොයා ගන්න බෑ ගන්න බැරි තමයි. නමුත් දහසක් නැයි මේක තේරුම් අරගන්න පුළුවන් කෙනාට තේරෙනවා දැන් එන්ට එන්ට එන්ට සංසිඳනවා. ඒක නිසා දැන් මේ මුලමෙද ආග විශේෂ නොපෙන්නුවත් මුලමෙද ආගත් බලනාසුලුව ඒ සඳහා විශේෂයෙන් යදනා වූ සම්පජාන්නේ වෙන්කොට දැනගන්නා වූ ඥානයෙන් යුක්තව සම්පූර්ණයෙන්ම චක්‍රය මත ගන්න පුළුවන්. ඒකෝට යෝගාචර හුඟක් වාර්තා කරන්න පටන් ගන්නවා. ආස්වාද ප්‍රසආද දෙක අතර මැදකුත් තියෙනවා. ප්‍රසආසය ආස්වාදයේ දෙක අතර මැදකුත් තියෙනවා. එතන ගොරෝසු ආස්වාදයේ මැද ලොකු වෙනසක්. එතකොට කියන්න පුළුවන් ආස්වාද ප්‍රසආද සියල්ල. මේකට අපි සාමාන්‍යයෙන් ආධුනිකයන් තේරෙන වචනේ කියන්නේ මුල මැද අග දකින්න භාවනා කරනවා. නැත්තම් ආස්වාද ප්‍රසආද අය මුලුල්ල දැකගන්නේ භාවනා කරනවා. අතන මුලුල්ල දැකලා නොදකින්න භාවනා කරනවා වගේ කතම මෙතන වෙන්නේ. නමුත් හිතේ නම් නෑ කවදාකවත් කලබල තමයි. බලාපොරොත්තු නම් ඊටත් වැඩිය මත්තර සිම් වෙනවයි කියලා ඒ මොකද ඊගාට තියෙන්නේ පස්සම්බයං කාය සංකාරං අතිසිස්සාමීති සික්කති. අර ඉස්සෙල්ලා තිබුණේ